මට ප්‍රශ්නෙන් මට එකක් මතක් වුණා. දැන් පංචේන්ද්‍රියටම වඩා අපි හුඟක්ම ප්‍රවේශම් වෙන්න ඕන මනේන්ද්‍රිය ගන්න. එතකොට අපි මනසින් තමයි ඔය හැම දෙයක්ම කරන්නේ. පංචේන්ද්‍රයන්ගෙන් අපිට බොහෝ විට උත්තේජන එනවා. උන්ට හැමෝම කන්ට්‍රෝල් කරන්නේ මනසින් නේද? ඔව් දැන් මම ඒක පොඩ්ඩක් මේවා කළේ ටිකක් බර වැඩි පැත්තට ඒක යන්න හදන හින්දා. ඔව් දැන් කතා කරමු නැත්තම් හරි නෑනේ ඒකත්. දැන් ඔය ඉන්ද්‍රිය පහ ගත්තට පස්සේ ඔය ඉන්ද්‍රිය පහත් එක්ක ප්‍රධාන කරන එක තමයි මනෝ මනේන්ද්‍රිය කියන්නේ. එහෙනම් අන්තිමට ඔය මනේන්ද්‍රිය ගත්තට පස්සේ මනසේ තියෙන ඔය පහම ආයිත්. මානසික රූප දැකලා නැද්ද ඔබ? ඈ මානසික රූපයන් ඔබ ඕන තරම් වහල් වෙන්නේ නැද්ද මානසික රූපයන්? නේද? ඈ ඊළඟට මානසික සුවඳට මානසික රසයට ඔක්කොම විතර ආයි අර අර ෆිසිකලි ආපුට් පහත් ආයි මානසික වෙන මානසිකවත් වෙනවා ඒක. මනෝ විඥානය ගැන හරීම දරුණු කෙනෙක්. එයා තමයි ඔක්කොම පෙන්වන්නේ ඔය කියන විඥානය කියන සතා තමයි හරීම දරුණු කෙනා. මොකද හේතුව තමයි ওই චිත්තේ තමයි විඥාණයටපත් වෙන්නේ. <clears throat> චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩලම් මනෝ මනායතනං චක් විඥානං විඥානස්කන්ධ. ඔය කියන්නේ විඥානස්කන්ධයට එන්නේ ඔය අපේ කියන චිත්තය ඔය විදියට. ඒ කියන්නේ ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා කිලිටි වෙලා කිලිටි වෙලා කහට ගැනිලා දහ ජරා වෙච්ච එකක් තමයි විඥානය කියලා කියන්නේ. ඒක නිසා තමයි අපිට මේ කාන්තා රූපයක් හෝ පිරිමි රූපයක් දැක්කට පස්සේ ඒකේ තියෙන ඇත්ත නෙමෙයි අපිට පේන්නේ. අර විඥානය කියන මායාකාරයක ලස්සන රූපයක් හිතට හදලා දෙනවා. ඉතින් ඕකට අපි රැවටිලා ඕකට ගැලිලා ඕක ලබා ගන්න පන්ත් මේ දස කුසලයේ කරලා ඕක ලබාගෙන ඒක ලබාගෙන දස කුසලයේ කරලා ඊට පස්සේ ඒක පිටමං කරගන්න බැරුව ආය දස කුසලයේ කරලා නේද? මුලින් ඇලුනා ඊට පස්සේ පැවතුනා ඊට පස්සේ ආයි ගැටුණා ඒ ඔක්කොගේම දස කුසලයේ කරගෙන අපි අපාගත වෙනවා. සංසාරේ තව ඉස්සරහට යනවා. ඒතර විඥානය කියන මායාකාරය පැතලලා පස්සේ hina වෙනවා ඇති. උඹ ආවුණානේ වැඩේට දැන් ඉතින් කරගත්තද වැඩේ කියලා. ඒතර ඔබට පුළුවන් නම් ওই විඥානය කියන මායාකාරයකින් අයින් වෙලා ඒ විඥානය කියන ස්වභාවය ආයි චිත්ත ස්වභාවයට ගේන්න. ඔබ දිනු. ඒක තමයි කල යුත්තේ. සතාගතයන් වහන්සේ කියන්නේ ඒකයි. ඔය ඔය කියන විඥානික ස්වභාවය ගේන චිත්ත ස්වභාවයට පිරිසුදු කරන්න, පිරිසුදු කරන්න, පිරිසුදු කරන්න. ඕක තමයි පාරිශුද්ධත්වය කියලා කියන්නේ. එතකොට මේ ආගන්තුක උපක්ලේශය වඳුනගෙන ඒවෙන් ඒවා පිරිසුදු කර කර පිරිසුදු කර කර ඉස්සරහට ඇදෙන්නයි තියෙන්නේ. එතන යනකොට ඔබගේ ඔබ එතකොට ප්‍රභාස්වර චිත්තයක් ඇති වෙනවා. ප්‍රභාස්වර කියන්නේ මොකද්ද? ප්‍රභාස්වර. ප්‍රභා කියලා කියන්නේ භවයේ ප්‍රභා කියන්නේ ප්‍රභා කියලා කියන්නේ භවයට. ඊළඟට භවයේ අස්වර. සැරිසරන්නේ නැති. භවයේ සැරිසරන්නේ නැති චිත්තයක් හට ගන්නවා ඔබට. ප්‍රභාස්වර චිත්තයක්. මේ ප්‍රභාස්වර චිත්තය ඇති වෙනකොට ඔබ අරහත් වෙනපත් වෙනවා. තථාගතයන් වහන්සේට අරහතුන් වහන්සේලාට තියෙන චිත්තයක්. උන්වහන්සේට විඥානයක් නෙමෙයි තියෙන්නේ. අපිට තමයි ওই විඥානය තියෙන්නේ. අපිට තමයි එක එක જાතිය රූප පෙන්වන්නේ. දැන් විඥානේ ඉස්සෙල්ලා තියෙන්නේ සැක රූපයයි. රූපෙන් ආපු ඇහැයි රූපය විතරයි. ඇහැයි රූපය සංඥා. ඇහැයි රූපයයි. ඇහැයි රූපය විතරයි. විතරයි. ඉතින් ඇහැයි රූපයයි එකතු වෙලා ඇහැයි රූපය එකතු වෙලා උතන්ට විඥානේ බැස්ස ගමන් ඩුක් ගන්න අඳුර ගන්න අපි ඕක. එතකොට චිත්තය කියන්නේ චිත්තය කියලා කියන්නේ මයින්ඩ් එකට. මයින්ඩ් ඉස් පියෝ. හරි? එතකොට චිත්ත චිත්තය කියන එක එතකොට ඔය කියන විඥානය කියන එක එන්නේ කොහොමද? ඇහැ තියෙනවා නම් රූපේ තියෙනවා නම් ඔය දෙක එකතු වෙච්ච ගමන් විඥානය ඔතනට එනවා. ඒ ආපු ගමන් විඥානය පෙන්වන්නේ හරි එක නෙමෙයි. එතකොට ඔබගේ සංඥාව සම්පූර්ණයෙන් වැරදි. ඒ පෙන්වන්නේ චක්කු විඥානය නේද? ඔව් චක්කු විඥානය වැරදි වෙන්න පුළුවන්ද? මොකද ඒක ඊට පස්සේ මනසට ගිහිල්ලා මනසේ ඇඳෙන රූපයක් තියෙනවනේ. හොඳ ඒක යන්නේ දෙවනුවනේ. ඒක ඉස්සෙල්ල චක්කු විඤ්ඤාණය පහළ වෙලා ඉවරයි එතන. ඒ කියන්නේ එතන යන කෙනෙක් ඉලූෂන් නැත්නම් ඩෙලූෂන් නේද? ඒක ඉන්න ඕන මනස දෙන්නේ. ඔව්. නෑ නෑ ඉලූෂන් එකෙන් එළියෙන්නේ මනසෙන් මේ මනසෙන්ට පෙළෙන විදිහට ඒක මේ විදිහට පේනවා. මේ කුපි ඩෙලූෂන් කුපි නත් ඒක ඇත්ත එකක් නෙවෙයි. ඔව් ඔව් ඔව් ඔව් හරි හරි හරි. හරි එතකොට දැන් ඇහැයි රූපයයි දෙන්න එකතු වෙච්ච ගමන් ඔතන ඔක්කොම සම්පූර්ණයෙන් විනාශයටපත් කරන්නේ විඥානය ඇවිල්ලා. ඇහැයි රූපයයි එකතු වෙච්ච ගමන් විඥානය ඔතනට එනවා. ඇවිල්ලා විඥානය පෙන්වන්නේ මොකද්ද? සම්පූර්ණ මායාවක්. එතකොට අර අඳුනගන්නේ සංඥාව කියලා අපි අඳුනගන්නේ සම්පූර්ණ වැරදි චිත්‍රයක්. මම උදාහරණයක් කියන්නම්. අපි හිතමු කාන්තා නිර්වත් රූපයක් මෙතන ගහලා තියෙනවා. නිකන් හිතන්න. කාන්තා නිර්වත් රූපයක් මෙතන ගහලා තියෙනවා. එතකොට රහතන් වහන්සේ කෙනෙක් මෙතන වැඩ ඉන්නවා ඔබ පිරිමි පිරිසක් මෙතන වැඩ මෙතන ඉන්නවා. එතකොට රහතන් වහන්සේටත් මේක පේනවා ඔබටත් මේක පේනවා. එතකොට රහතන් වහන්සේගේ ඇහැයි මේ රූපයයි එකතු වෙලා රහතන් වහන්සේගේ චක්කු චිත්තය හටගත්තා. චිත්තය හටගත්තර වලදී උන්වහන්සේට පේනවා මෙතන කඩදාසියක් තියෙනවා. ඒකට පාට ටිකක් දාලා තියෙනවා. අන්න උන්වහන්සේගේ චිත්තයයි අර විඥානික ස්වභාවයෙන් අයින් වෙලා දැන් චිත්තජ ස්වභාවයක් උන්වහන්සේගේ තියෙන පාරිශුද්ධත්වයටපත් වෙලා උන්වහන්සේට ඒක උන්වහන්සේත් හඳුනා ගැනීමක් කරනවා. මොකද්ද? කොලේකට දාලා තියෙන තීන්ත ටික. ඒ තීන්ත ටික දාලා තියෙන කාන්තාවගේ නිර්වත් ස්වභාවයෙන් වෙන්නුම් වෙන. එතරම් උන්වහන්සේට තේරෙන්නේ. අපිට බැලුවහම මොකද්ද පේන්නේ? ඈ අපිට වෙන මොන ලෝකේ මාර කිව්වා වගේ. නේද? ඇයි? අපිට පේන්නේ අපිටත් තියෙන ඇහැක් එතන තියෙන රූපෙම තමයි අපි දැක්කේ. නමුත් අපේ ඇහැට රූපය එකතු වෙච්ච ගමන් අපේ අපේ ඉන්නේ මොකද? අර විඥානය කියන කාලකන්ණි මායාකාරය අපිට සංඥාවක් ඇති කරනවා. අර මුළු ලෝකෙම එතනට දාලා. නේද? ආතන් වංශය කෙනෙක් දැක්කත් ඒකේ තියෙන මොකක්ද කියලා ඒක අඳුර ගන්න ඕනේ නේද? ඒක. ඔව් අඳුර ගන්න. ඔව්. නමුත් එයා ඒක වටහා ගන්නේ අපි විදියට නෙමෙයි. නෙමෙයි. ඒකේ අනිත්‍ය බව දන්න නිසා එයා ඒක වෙනස් පැත්තකට කරනවා. ඔව් ඒ කියන්නේ මේකනේ දැන් එතන ඒක මම කිව්වේ. දැන් උන්වහන්සේට උන්වහන්සේටත් පේනවා මේ රූපේ. නමුත් ඒක උන්වහන්සේට පේන්නේ කොහොමද? කඩදාසියට තීන්ත ටිකක් දාලා තියෙනවා. ඒක කාන්තාවගේ ස්වරූපේ තියෙන්නේ. රහතන් වහන්සේටත් අම්මා තාත්තා අනුව ගන්න පුළුවන් නේ. ඔව්. ඒද වි. අය මේක නෝ වලද්ද ගන්න එපා. අරහත්ය කියලා කියන්නේ සංඥා වේදිත නිරෝධය එහෙම නෙමෙයි. අඳුරා ගැනීම තියෙනවා තථාගතයන් වහන්සේ අඳුරගන්න විසාකාව මොකද මෙයා වෙලාවේ කොණ්ඩේ දෙනාගෙන ඔය අහන්නේ බුදුහාමුදුරු මහරජ ඈ ඔය අහන්නේ නේද ඉතින් ඔය අහනකොට ඒ අහන්නේ කියන්නේ මොකද්ද ඒ කියන්නේ උන්වහන්සේලාට සංඥාව තියෙනවා උන්වහන්සේලාට ඒ විදිහටම අවබෝධ වෙනවා ඒවා නමුත් උන්වහන්සේලාගේ අර පාරිශුද්ධ චිත්තයෙන් බලන නිසා උන්වහන්සේගේ රාගිකව මත් වෙන්නේ නැහැ හැබැයි එතකොට ඒක අඳුරගන්නත් ඒක විඥානේ තියෙනවා ඔව් විඥානේ හැවත් චිත්තය තියෙනවා ඒක උන්වහන්සේලාට එන්නේ චිත්තය. අපිට තියෙන චිත්ත අපේ චිත්තය තමයි තියෙන්නේ. නමුත් ඒ චිත්තය කහට බැඳිලා ජරාව ගෑවිලා ගොම ගෑවිලා අපිට සම්පූර්ණයෙන්ම මේක පේන්නේ මොකක් විදියට? ජරාවක්. තව තව මේ මතක් කරන්නේ නැත්නම් අන්න දැන් විඥාන පඤ්චය නිර සනාවර රූප. නෑ විඥාන පඤ්චය නාම රූපං. අර කිව්ව එක ඇත්ත. දැන් ඔන්න පටිච්ච සමුප්පාද චක්‍රයේ දිගේ යනවා ඉස්සරහට. අර විඥානය දැක්කට පස්සේ එතනින් ඉහළ තව තව දේවල් තමන් කරපු දේවල් මතක් වෙන මේ කරන වෙලාව ළඟපාත හිටපු දේවල් මතක් වෙන ඔන්න නාම රූප. නාම රූප පත්‍ය සලායතන. අන්න සලායතන පටන් ගන්නවා. ඊට පස්සේ ආයතන ටික අරගෙන වැඩේ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ස්පර්ශය ලබනවා. ඒ ස්පර්ශයට පස්ස පත්‍ය වේදනා. අන්න වේදනාවන වේදනාව. කියන්නේ සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් මොකක් හරි වේදනාවක් හට ගන්නවා එතනදී. දැන් අයි සලායතන වලින් වැඩේ කළානේ. ඒ කරනකොට වේදනාවක් ඇති වෙනවා. වේදනාවෙන් තණ්හාවක් ඇති වෙනවා. ඒ තණ්හා වුණා. ඔන්න දැන් යනවා අදාළ තැනට අපි. පටිච්ච සමුප්පාදයට. ඒ ඒ තණ්හා වුණා. තණ්හාව කියන්නේ ඒකයි. තන්හි හාවීම. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දනි. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ ඒ තැන්හි හටගන්නේ. ඒ ඒ තැන්හි ඇලෙන්නේ. ඔය කියන තණ්හාව. තණ්හාව කියන්නේ තණ්හා වීම. එතකොට අන්න මොකද උනේ? අර කියන වේදනාවට තණ්හාව ඇති වුණා. ඒ තණ්හාව ඇතිලා ඒ තණ්හාව උඩුදිව්වා. තණ්හාව සමග ගියා. මොකද වෙන්නේ? උපාදාන වුණා. ඒක උපාදාන වෙච්ච ගමන් භවය ඇති වෙන එක නවත්තන්න බෑ කාටවත්. අන්න භවය ඇති වුණා. ඔන්න භවය ඇති වෙලා භවයෙන් භවය කියන්නේ උපත පිරිස කර්ම සකස් වුණා, ಜಾතිය හටගත්තා. එතකොට අපි කලේ බහාලු වැඩක් නම් සමාජයෙන් බැහැර කරපු ක්‍රියාවලියක් නම් අපි කලේ. මොකද වෙන්නේ? අන්න බලු භවයක් ලබන්න, බලු જાතියක් ලබන්න හේතු වුණා. ඔන්න බල්ලෙක් වුණා. එහෙනම් ඔබට බල්ලෙකුට දන් දෙන්න පුළුවන්. ඔබට බල්ලෙකුට කැම ටිකක් දෙන්න පුළුවන්. මක් වෙන විදිහටද? නිවන් දකින්න පුළුවන් විදිහට. කොහොමද? ඔබ මේ බල්ලට කැම ටික දානවා. දාන්නේ කොහොමද? ඒ බල්ලගේ පටිච්චසමුප්පාද චක්‍රය සිහි කර කර. බහාලු වැඩ කළා. මූ මොකද කළේ? අද කන්න නැතුව වේලි වේලි ඉන්නවා මේ බලු පැටියා. ඈ මොකද්ද හේතු වෙන්නේ නැත්තේ? මූ මුගේ ගියාත්මේ මිනිස්සෙක් වෙලා ඉඳද්දි තමන්ගේ අම්මා බලන් ඉඳද්දි අම්මා ගෙදර බඩගින්න බලන් ඉඳද්දි අම්මට මෙන්න මෙන්න උඹ මට අර ඉඩම දුන්නේ නැහැ. තෝ බඩගින්න හිටා මේ බලහන් මං කන අපේ ගෑණි මට නියම කෑම හදලා දීලා තියෙනවා. ඔන්න මම මේව කන උඹ බලන් හිටපන් කියලා කියලා. අන්න සමාජයෙන් බැහැර කරපු ක්‍රියා බහාලු ක්‍රියා කළා. ඒ ක්‍රියාවට අන්න එතකොට මොකද උනේ? ඒ අවිද්‍යාව නිසා ඒක කරන්න සංකාර පහළ වුණා. ඒ සංකාර නිසා ඒ ඒ හිත පහළ වුණා. විඥානය හටගත්තා. ඒ විඥානය නිසා නාම රූප පහළ වුණා මිනිහට. ඈ නාම රූප පහළ වෙලා ඊළඟට සලායතන පහළ වුණා. මිනිහා වැඩේ කළා. ඒ වැඩේ කරද්දි සලායතන පත්‍ය පස්සෝ. ඒක ස්පර්ශ කළා. ඒ ස්පර්ශයේ උඩ සතුටක් ගෙනාවා. අර අම්මා වේදනාවෙන් ඒක දිහා බලන් ඉඳද්දි උඹ මට ඉඩම දුන්නේ නැහැ හිටපන් උඹට දැන් උඹ දැන් උඹ කන්නේ නැතු ඉන්නේ දැන් බලන්න මම කනවා ඈ ඒකට සතුටටපත් වුණා. ඒ ගැන තණ්හාව ඇති වුණා. ඒ තණ්හාව උපාදාන වුණා. දැන් මොකද්ද මේ උපාදාන වෙලා තින්නේ? බලු බව. අර බහාලු ක්‍රියාවක් තමයි මෙයා මේ තණ්හාව ඇති කරගෙන උපාදාන කරගෙන අන්න බලු බලු භවයටපත් වුණා. බලු භවයට හේතුව වශයෙන් බලු භවයේ ඵලයේ වශයෙන් මොකක් හටගන්නවද? බලු જાති හටගත්තා. අන්න බලු જાති හටගත්තා. බල්ල වෙලා ඉපදුනා. ඒ වගේම අම්මට කන්න නොදී ඒක පෙන්න පෙන්න හිටමු නිසා මොකද වෙන්නේ? කෑමක් නැතුව බල්ලෙක් කියලා ඉපදුනා. අද උඹ කෑමක් නැතුව බල්ලෙක් වෙලා ඉපදුනේ ඔන්න ඔය ක්‍රියාවලිය කරපු නිසා කමන්නේ මම උඹට මේක දානවා හැබැයි මම කවදාකවත් ඔය වගේ දේවල් කරන්නේ නැහැ කියලා වෙන් වෙලා අන්න දාන්නේ දුන්නා බල්ලට අන්න අවබෝධයෙන් හතෙකුට කෑම දෙන සතාගත සද්ධර්මය කියන්නේ මහා අමුතු දෙයක් වින්ගතනේ අපි නිකන් නාම මාත්‍රික විතරයි ඔය අහලා තියෙන්නේ ඒකයි උන්වහන්සේ කියන්නේ යම් කෙනෙකුට පටිච්චසමුප්පාදය අවබෝධ වුණා නම් අඩුම ඵලය සෝතාපන්නයි මෙතන ඉන්නවා පටිච්චසමුප්පාදය මනාකොට අවබෝධ වෙච්ච කෙනෙක්. එයා ඒ කාන්තේම සෝතාපන්න සහ එතනින් එහා ඉන්න කෙනෙක්. මම හිතනවා මම තේරුම් ගත්තා කියලා හැබැයි මට පටිච්චසම්පාදයේ විඥාන විඥානය සහ විඥාන ස්කන්ධය තේරුම් ගන්න බැරුවා. අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන කියලා එනවා. එතනින් තව පල්හැට යනකොට පස්ස පස්සේන ස්පර්ශය ස්පර්ශයයි පස්සේයි අතර වෙනස තේරුම් ගන්නකොට එතනත් විඥානයයි. රූප දෙකයි අභ්‍යන්තර රූපේ බාහිර ලෝකේයි sorry ආභ්‍යන්තර uh, රූපයයි බාහිර රූපයයි සමග විඥානයක් හට ගන්නවානේ. දැන් අතන අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන එතන විඥානිකුත් වෙනවා මෙතන විඥානිකුත් වෙනවා මෙතන මොකද්ද මෙතන කතා කරන විඥානද මෙහෙමයි යමක උපත සකස් වෙනකොට විඥානය මුලින් සකස් වෙලා නාම රූප පස්සේ සකස් වෙනවා පවතින දෙයක් ගත්තාම ප්‍රවෘත්ති කාලයේදී මොකද වෙන්නේ නාම රූප හටගෙන තමයි විඥාන හටගන්නේ. දැන් උපතක් උපතක් ගැන කතා කරමු. හරිද? එතකොට මේ මේ මේ මෞගුසකට බහගන්නේ විඥානය. එතකොට මේ මෞගුසකට බහගන්න විඥානය එතකොට ඒක ඒක ඇතුලේ නාම රූප හටගන්නේ විඥාණයට අනුව. එතකොට පවතින කාලයක් ආවොත්, ඒ කියන්නේ පවතින දෙයකදී නාම රූපයෙන් පස්සේ විඥාණය හටගන්න පුළුවන්. එතන හැමම එතකොට විඥානය කියන එක නාම රූප වලට ඉස්සෙල්ලත් වෙනවා නාම රූප වලට පස්සෙත් වෙනවා. ඒ දෙකටම ගන්න පුළුවන් විඥානය. එතකොට ඒ විඥානේ හින්දා නාම රූප හැදෙනවා නාම රූප හින්දා ආපහු විඥානේ හැදෙනවා ඒකකින් ආපහු සලආයතන හැදෙනවා. එතකොට ඒක තමයි කියන්නේ ඔතන විඥානය කියන හාදය තමයි ඔක්කොම ඔක්කොම කන පිට ගහන්නේ. ඉතින් ඔන්න ඔතන හරියට මේ බේර ගන්න පුළුවන් නම් විඥානය කියන හාදයව. එක පැත්තකින් විඥානය කියන මායාකාරය පෙන්වන දේ නැතුව ඇත්ත හැටියෙන් අවබෝධ කරගන්න පුළුවන් නම් මේකේ තියෙන මෙන්න මේකයි මෙන්න මේකේ තියෙන මෙන්න මේකයි කියලා Tamanට ගැළවීමක් තියෙනවා. නමුත් අද අපිට වෙලා තියෙන මේකයි විඥානයේ පෙන්වන දේ අපි බාර ගන්නවා බාරගෙන අපි ඉස්සරහට යනවා. ඉතින් තණ්හාවෙන් විඥාණයෙන් පස්සේ එන ටික ඔක්කොම අපිට අයිති ඊට පස්සේ. විඥානය තමයි බලන්නේ කරන්නේ. ඔව් විඥානය තමයි වැරදි දේ අපිට පෙන්වන්නේ. ඉතින් එතනින් එහාට අපි ඒක පිළිඅරගෙන යනවා. ඒක නේද මුගලන් මහරහතන් වහන්සේගෙන් එක ගෑනු කෙනෙක් කියලා කිව්වේ ස්වාමීනි මේ ඔබ වහන්සේ මහා ඉද්ධි සම්පන්නයි. මේ ඔබ වහන්සේ මොකද්ද මේ මේ තට් එක ආගෙන මේ කහදිගුරු පෙරෝගෙන ඉන්නේ? ගණිකාවක් ඇවිල්ලා ලස්සන ඒ කාලේ හිටපු ගණිකාවක්. ඈ මම කොච්චර ලස්සනද මම ඔබ වහන්සේට ඇති වෙන්න සලකන්නම් ඇති වෙන්න උපස්ථාන කරන යම් මාත් එක්ක ඔන්න ඔය කතරලා දාලා කියන. ඊට මේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා නැගෙනිය මට උඹව පේන්නේ වැහි කාලේට උතුරුල යන අසුචි වලක් වගේ. ඉතින් මං කොහොමද උඹත් එක්ක ගිහිල්ලා ඉන්නේ? කියලා ධර්මයේ දේශනා කළා. එතකොට උන්වහන්සේට ඒක පේනවා. අද සාමාන්‍ය මනු පු탁ජන මිනිස්සෙකුට ඕක කිව්වනම් එහෙම පු탁ජන මිනිසා රජ සැපතත් ඇරලා ඉන්නේ. ඕද නැද්ද? ඒක තමයි ස්වභාවය. මොකද පු탁ජන මනුස්සයාගේ විඥානේ ටක් ගාලා අඳුන ගන්න වාහනේ කොච්චර සැපතක්ද මේ යන්නේ. ලස්සන රූපයක් නෙමේ යන්නේ කියලා. නමුත් අර විඥානේ නැතුව ඕක පිරිසුදු චිත්තයෙන් බලනකොට ටක් ගාලා අර හැමට යටින් තින් ටික ඔක්කොම පේන්න ගන්නවා පට පට පට පට ගාලා. මේ මංසනේ විඥානයත් ඒකත් පාලනය වෙනවා මේ මොනවාද ඉන්ස්ටින්ක්ට්ස් වලින්නේ. මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන ඉන්ස්ටින්ක්ට්ස්. ඒකයි විඥානයට කෙලිම හිතන්න බැරි. නෑ නෑ මයින්ඩ් එක කියන්නේ විඥානේනේ. ඔව් මම ඒක තමයි කියන්නේ ඒක පාලනය කරනවා ඒක පාලනය නෙවෙයි ඒකව පාලනය කරනවා ඉන්ස්ටින්ක්ට්ස් වලින්. ඇගේ තියෙන මේ සෙක්ස් ඉන්ස්ටින්ක්ට්ස් වලින් මේ කන්ට්‍රෝල් කරනවා. ඒ කියන්නේ මම කියන්නේ සංඥා වෙන්නේ. සෝරි මේ මේ සංකාර වෙන්නේ නේ. ඉන්ස්ටින්ක් කියන්නේ සෙක්ස් ඉන්ස්ටින්ක් um, එකකින් කන්ට්‍රෝල් කරනවා මයින්ඩ් එක. ඒකයි මයින්ඩ් එක වෙන විදිහකට හිතන්නේ. ඉන්ස්ටින්ක් කියන්නේ විඤ්ඤාණයක් වෙන්නේ. නෑ මේ ඉන්ස්ටින්ක් නෑ විඤ්ඤාණ කියන්නේ මයින්ඩ් කියලානේ. මයින්ඩ් එකට ඇතින් ඉන්ස්ටින්ක්. ඔව් මම හිතන්නේ ඔය ඔය කතා කරන්නේ විඤ්ඤාණය. සෝරි මේ සංකාර ගැන. සංකාර. ඔව්. එතකොට සංකාර තමයි විඥානය පාලනය කරන්නේ. සංකාර තමයි විඥානය උපද්දන්නේ. ඔව් මයින්ඩ් එක කියන්නේ රෂනල් මොලේ රෂනල් විදිහට හිතන කොට. හොඳද? ඒක පාලනය වෙනවා හැබැයි ඇඟේ තියෙන ඇඟේ ඇඟේට ඇඟේ ඇඟෙන් වැඩ කරන මේ මේ සෙන්සර්ස් මේ මේ මේ ඉන්ස්ටින්ක්ස් වලින් මේක සෙක්ස් ඉන්ස්ටින්ක්ට් එක ගිහිල්ලා ඒක සෙක්ස් ඉන්ස්ටින්ක්ට් එක කන්ට්‍රෝල් කරනවා මයින්ඩ් එක. ඒ කියන්නේ අපට තියෙන ඉන්ස්ටින්ක්ට්ස් ಜಾති තියෙනවා. ඔව් ඔව්. ඒ කියන්නේ ආසාව. ආසාව. ආසාව. ඒ ආසාවන් ජනිත වෙන්නේ ඇත්තටම චිත්ත પરම්පරාවක් එක්ක. ඒක ඒක ඒක පටන් ගන්න ඇඟේ නේ ඇඟේ ඇඟේ ශක්තියෙන් පටන් ගන්න මොකක්ද දැනෙන්නේ. ඔයා හන්නේ මේ මේ චිත්ත પરම්පරාව පටන් ගන්න කොහොමද කියන එක. නේද? ඔව් ඔව්. දැන් අපිට එක චිත්තයක් අරගෙන ඒ කියන්නේ එක චිත්ත પરම්පරාවක් අරගෙන ඒ ඒ ඒකට අනිත් චිත්තයන් බලපාන විදිය ඒක ඔහේ. අන්න ඒක බලපාන එක තමයි ඒ වචන තමයි කිව්වා. ඉතින් මයින්ඩ් එකේ කන්ට්‍රෝල් කරන්නයි බලපානවා මේ ඒව වලින් මයින්ඩ් එක බලපා මයින්ඩ් එකට බලපානවා. ඊට පස්සේ තමයි ඒක ඒ අනිත්‍යව පේන්නේ නැත්තේ ඒකයි. මොකද ඩිස්ටෝට් වෙනවා මේ ඔය බොහෝ විට ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්නේ නැහැ. ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්නේ නැති වෙන්න මායාකාරී භාවයක් ඇති වෙන්නේ කොහොමද කියන එකයි. නෑ නෑ ඒක තමයි අවිද්‍යාව අවිද්‍යාව කියලා එකක් තියෙනවනේ. චතුරාර්ය සත්‍ය නොදැනීම. ওই චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා තමයි අපි ඔය කරන සංකාර ඔක්කොම කරන්නේ. සංකාර කියලා කියන්නේ මේ සංකතය අபிසංස්කරණය කරන හේන් සංකාර කියනවා. ඒතර සංකතය කියලා කියන්නේ ඉපිදි ඉපිදි මෙරි මෙරි යන්න මේ ඉස්සරහට යාම. ඔන්න ඕක අபிසංස්කරණය කරනවා. ඒතර ජෙනරේට් කරනවා නිතරම නිතරම නිතරම නිතර. ඒතර කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන. හරි? ඔය කියන තුන ජෙනරේට් කරනවා ඉස්සරහට යන්න. එතකොට ඔය තුන එතකොට ඔය සංස්කාර කියලා කියන්නේ සිතුවිලි. හරිද? ඔය සිතුවිල්ලක් මතුවෙච්ච ගමන් ඒකට අදාළ හිත පහළ වෙනවා අපිට. ඒක නම් අපි හිතන්න පටන් ගන්නවා. මුලින් මෙන්න හිතක් නෙමෙයි සිතුවිල්ලක් එන්නේ. හරිද? ඒ හිත මං අහලා තියෙනවා දැන් සාමාන්‍ය අපි රූපයක් දැක්ක ගියමුකෝ. අපි රූපයක් දැක්කහම අපිට ඉස්සලා විඥාණයෙන් තමයි ඒකට අපිට දැනීමක් දෙන්නේ. හ්ම්. ඒ දැනීම දුන්නාම සංඥාවෙන් තමයි අපි අඳුරගන්නේ ඒක ලස්සනද කැත රූපයක්ද කියලා. හ්ම්. ඊට පස්සේ අපි එතනින් අඳුනගත්තට පස්සේ අපිට ඒකේ ලස්සන හා කැත මත අපිට වේදනාවක් ඇති වෙනවා. හ්ම්. සැප හෝ දුක හෝ මදහත් හෝ වේදනාවක්. එතකොට ඒ ඇති වෙන වේදනාවත් අපි ආපහු සංඥාවෙන් අඳුන ගන්නවා මේක සැප වේදනාවක්ද දුක වේදනාවක්ද මදහත් වේදනාවක්ද කියලා. හ්ම්. ඒ අපිට දැන් ඇති වෙන වේදනාව තියෙන අපි කියන සැප වේදනාවක් කියලා එතකොට එතනින් අපිට ආපෝ ආසාවන් ඇති කරලා දෙනවා අපිට ආපෝ මේ වේදනාව ලබා ගන්න ඒක තවදුරටත් ඒ රූපේම උදාහරණයක් විදිහින් රූපය දැක්ක අපි ඒක දිහා තව දුරටත් බලාගෙන ඉන්නවා අපි අර වේදනාවම ගන්න. ඔව් මෙහෙමයි. ওই චතක්ක සූත්‍රයනේ කතා කරන්නේ. චතක්ක සූත්‍රයේ බුදුහාඳුරෝ කියන්නේ එතකොට ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණය එකතු වෙච්ච ගමන් අපි ඒක අඳුන ගන්නවා. සංඥාව පහළ වෙනවා. එතකොට මේ සංඥාව පහළ වීම බුදු කෙනෙකුටවත් නවත්තන්න බෑ. බුදු කෙනෙකුටත් මේ සංඥාව පහළ වෙනවා. ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණය එකතු වෙච්ච ගමන් අඳුර ගන්නට අගන්න මොකද්ද මේ කියලා. ඒක පහළ ඒ අඳුරගත්ත ගමම මොකද වෙන්නේ? ඒකට අදාළ වේදනාව හට ගන්නවා අපිට. නැන්නේ දැන් තමන්ගේ දරුවව දැකීම තමන්ට සතුටක්නේ. නේද? ඒ තමන්ගේ දරුවව තමන්ට දැකීම සතුටක් වෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ ඇහැයි දරුවාගේ දරුවගේ රූපයයි දෙක එකතු වෙන ගමන් අර විඤ්ඤාණය හට ගන්නවා එතන. ඒ විඤ්ඤාණය හටගත්තට පස්සේ ඒ විඤ්ඤාණයෙන් ටග් ගාලා අඳුර ගන්න මේ මගේ දරුවා කියන එක. මේ මස්ලේ කුණු කයක් කියන එක නෙමෙයි අඳුනගන්නේ. මේ මගේ දරුවා කියන එක අඳුරගන්නවා. අන්න විඥානයේ ස්වභාවය. නමුත් ඔබ ඉන්න චිත්තජ ස්වභාවයක නම් ඔබට තියෙන පිරිසුදු සිතක් නම් ඔබ අඳුනගන්නේ කොහොමද? ඔබගේ ඇහැට අර රූපේ පේනවා. රූපේ පෙනිච්ච ගමන් ඔබට පේනවා මේ පංචස්කන්ධයක් මෙතන තව තියෙනවා. පංච උපාදානස්කන්ධයක්. දැන් අපි හිතුවටින් ඔය අපි මනුස්සයෙක් හිතන්නේ කල්පනා කරලා ඔය ඔය අද ඔය ෆීලිංස් ඔය ෆීලිංස් වේදනා ඔය නෑ විදනේ හැඟීම් හැඟීම් හැඟීම් තියෙනවා සත්තුන්ටත් නේ. ඒතකොට සත්තුන් අර විදිහට අපි හිතන්නේ නැහැ. ඒගොල්ලෝ රෂනලි හිතන්නේ නැහැ. ඒගොල්ලෝ වැඩ කරන්නේම සම්පූර්ණ ඉන්ස්ටින්ක්ටිවලි. ඔය අදහස්ම තියෙනවා ඒගොල්ලෝට. සතෙකුට සතෙකුගේ පැටවුදිය ගැලු සතෙකුට ගැන හිතන හිතුවිලි ඔක්කොම ඒ සතට එනවා ඒ කිසිම රෂනැලිටිකක් නැහැ. ඔව් මේකයි ඒගොල්ලන්ට විඥානය කියන එක හටගන්නේ නැහැ නේ ඒගොල්ලන්ගේ. සත්තුන්ට විඥානය කියන එක හටගන්නේ නැහැ. අර ඒක වගේ ෆීලිංග්ස් වලට තමයි ඒගොල්ලන් කියන්නේ. විඥානය කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒක හටගන්නේ මනුස්සයන්ට තමයි. සත්තුන්ට ඒක විඥානය කියන එක හටගන්නේ නැහැ. හරි මේ ෆීලිංග්ස් වලින් ওই විඥානේ කරප් කරන්න පුළුවන් ෆීලිංග්ස් වලින් නේ. නෑ ෆීල් ෆීලිංග් වලට එන්නේ විඥානේ. මේ ඇසයි රූපේ කහු වෙලා චක්කු විඥානේ හැදෙනවා නම් ඒක සතෙකුටත් වෙන්න පුළුවන්. නෑ විඥානයක් හැදෙන්නේ නෑනේ ඒගොල්ලන්ට. හැබැයි චක්කු විඥානේ තියෙනවා. චක්කු විඥානය නැතුව වේදනාවක් හැදෙන්නේ. ෆීලිංగ్స్ තියෙනවනේ ඒකට තත්තා. දැන් අද සතෙක් ගැහැයි දකිර රූපෙකුයි දෙවිලා එතන චක්කු විඥානයක් ඇති වෙන්නේ නැද්ද? ඒක බැලීමේ ආසාවක් ඇති වෙන්නේ නැද්ද? තවදුරටත් මේ මේ බල්ලා දකින්නවා බැල්ලිව. දැකලා මේ බැල්ලි දිහා මම ආපස්සට මම මේ බැල්ලි පස්සෙන් යන්න ඕන. ඇසෙන් ඇසෙන් ඇසෙන් නැති වුණත් අඩු ගන්න ස්මෙල් එකෙන් හරි ස්පෝවියකින් හරි එනවා ඒ සෙන්ස් එකෙන් කාම ලෝක වලට කාම ලෝක සේරවන්ගෙම නාම රූප දෙක දිනවනේ නාම කියන්නේ පංචස්කන්ධයේ රූපය අතු අනිත් හතරයි රූපය ඒ කාම ලෝක වල ඉන්න හැම සතෙක්ටම ওই පංචස්කන්ධේ පහල වෙනවා නේද පංච උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධ හැම හැම සතෙක්ටම පහල වෙනවා නේ කියන්නේ රූපේ රූපේ නැති කරලා බ්‍රහ්මතාවලට ගියේ ඒ ආයත හැරෙන්න සාමුගලෝක ඉන්න හැම දෙවියෝ, මිනිස්සුයෝ, තිරිසන් සත්තු, പ്രേත හැමෝටම පංච උපාදස්කන්ධය පහළ වෙනවා. පංච උපාදස්කන්ධය පහළ වෙනවා කියන උතන විඥානයත් ඕන එමෙහෙම ඔතන දකින්න මේක යෝ ඒක හරි දැන් දැන් අපි මෙහෙම සතෙක් ගත්තොත් මේ සතාගේ විඥානේ දැන් දැන් මේ මව් කුසක් ඇතුළේ ඉන්න දරුවෙකුට විඥානේ නැද්ද තියෙනවා ඉතින් ඔබට පුළුවන් ද මව් කුසකට වෙලා ඉන්න ඒක පුළුවන් ඉතින් පොඩි කාලේ නෑ නෑ පොඩි කාලේ මං අහන්නේ දැන් පුළුවන් ද ඉන්න ඔය මව කුස ඇතුලේ පොඩි ගඳක් දැත්තේ. හ්ම් ඔබව හැම ගහපු එළ දෙනකගේ අපි හරකෙක්ව හැම ගහලා අලුත්ම හැම ගන්නවා. ඔය හැමට සැරව දානවා, ලේ දානවා, ඈ වාර ගඳ ගහන මොන හරි වතුර දානවා, වතුර දාලා ඔබවත් දානවා, ඒකතර දාලා කට වහනවා. ඔබට පුළුවන් දෝක ඇතුලේ ඉන්න. බෑ. ඇයි ඔබට විඥානේ තියෙනවා. ඔබේ විඥානේ හරි පැහැදිලි විඥානයක් තියෙනවා. නමුත් මේ දරුවට විඥානේ තියෙන විඥානේ ගොඩක් යටපත් වෙලා තියෙනවා. හරිද? අන්න ඒ වගේ තමයි සත්තුන්ගෙත්. ඒ විඥානය පහළ නමුත් ඒ විඥානය යටපත් වෙච්ච විඥානයක් තියෙන්නේ. ඒක නිසා තමයි සත්තු කරන පාප කර්ම මහා බල සම්පන්න පාප කර්ම ගන්නට වැටෙන්නේ නැත්තේ. නැත්තම් ඉතින් ඔය හැම සතම අපාගත වෙන්න එපා. ඇයි ඒ? ඈ අම්මා මරාගෙන කන්නේ සමහර සත්තු. දරුවා මරාගෙන කන්නේ සමහර සත්තු. නේද? එතකොට මේ විඥානය හරි බල සම්පන්න නැගී හිටින්නේ නැහැ. විඥානයක් ඇති වෙනවා. නමුත් විඥානේ මහා බල සම්පන්න නැගී හිටින්නේ නැහැ. මේ දරුවන්ට වගේ තමයි පොඩි බඩ ඇතුළේ ඉන්න අයට. ඒ ඔබතුමා ඒක තමයි. වේදනාව කියන එක විස්තර කිරීමේදී ධන වේ කියලා නේද? වේදනාව කියන්නේ ධන වීම. ඔව් ධන වීමක්. ඒ කියන්නේ චක්කු විඥානයයි රූප බලප් දෙකයි නේ? ඒ තුනම ධන වීමෙන් තමයි වේදනාව ඇති වෙන්නේ කියලා. නෑ ඕක මෙහෙම ගන්න. ඇසයි රූපයයි චක්කු විඥානයයි හටගත්තට පස්සේ එන සංඥාවට ඊට පස්සේ ওই සංඥාව අපි විඳිනවා. වීමක් දන වෙනවට තමයි විඳීමක් කියලා කියන්නේ. වේදනාව කියලා කියන්නේ වීමක් දැනවීම. මෙන්න මෙතන දෙයක් වුණා කියලා Tamanට දැනෙනවා. ඒ දැනීම වෙන්න පුළුවන් මොකද්ද? සැප වේදනාවක් වෙන්නත් පුළුවන්, දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්නත් පුළුවන්. එතකොට සැප වේදනාවක් වුණොත් අපි ඕකට ඇලෙනවා. ඒක තමයි අපේ ස්වභාවය. ඇලෙන ස්වභාවය. එතකොට අපි ඕකට ඇලෙනවා. ඇලිලා ඇලෙනවා කියලා කියන්නේ එන්න එතන හා වුණා. ඒ තැන්නේ හා වුණා. එතකොට අපි එතන බලු කමකට නම් හා වුණේ බලු බලු කමට හා වුණා. එතකොට එතන අන්න එතන තණ්හාව හටගත්තා. ඒ තණ්හාව උපාදාන වෙනවා ඊට පස්සේ. ඔන්න ඕක තමයි දැන් ඉස්සරහට යන්නේ. එතකොට ඔතන පටන් ගත්තේ කවුද අවිද්‍යාව? අවිද්‍යාව නිසා තමයි අපිට අර මෝඩ සංකාර හටගන්න පටන් ගත්තේ. හරිද? ඒ කියන්නේ මෝඩ සංකාර කියලා කියන්නේ ආනේ මේ ස්ත්‍රී රූපේ කොච්චර හොඳද කියලා හටගත්තා. ඒ හට ගන්නකොට විඥානයක් පහළ වෙනවා. අපිට. ඒ සම්බන්ධ හරිද? ඒ විඥානය පහළ වෙච්ච ගමන් ආයෙ ඔන්න ඊට අදාළ නාම රූප හට ගන්න පටන් ගන්නවා. මේක හරිම කතන්දරයක් කියන්නේ. ඒ නාම රූප කියලා දැන් හිතන්න මෙහෙම ඔබට බොන්න ඕනේ කියලා හිතෙනවා. හරිද? ඔබට බොන්න ඕනේ කියලා හිතිච්ච ගමන් හරිද? සිතුවිල්ලක් ඇති වෙනවා බොන්න ඕනේ කියලා. ඒ ඇති වෙච්ච ගමන් ඊළඟට ඔබ එනවා ඒ බොනවා කියන හිත පහළ වෙනවා ඔබට. ඒ හිත පහළ වෙනවත් එක්කම, يعني අර විඥානය පහළ වුණා. ඒ පහළ වෙනවත් එක්කම නාම රූප හට ගන්නවා ඔයාගේ ඔළුවේ. මොනවද නාම රූප? ඊයේ බීපු හැටි. බාර් එක. බයිට් එක. සැන්ඩි බෝතලේ. ඔය ටික ඔක්කොම ඔළුවේ ඇඳෙනවා පට පට පට පට ගාලා. දැන් නාම රූප හටගත්ත ඔළුවේ. ඊට පස්සේ මොකද වෙන්නේ? නාම රූප වලින් පස්සේ සලායතන වලට යනවා. ඔන්න ආයතන හයෙන් මොකක් හරි එකක් යූස් කරලා අරක කරගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් පස්ස. ඔන්න ස්පර්ශය ලැබුවා ඒකෙන්. අපි දුම් බිව්වා. ඔන්න දැන් ඒක ස්පර්ශ. ඒ ඒ බිව්වට පස්සේ ඒකේ මතට ඒ මතට සුඛ වේදනාවක් ඇති වුණා Tamanට. Tamanට සුඛ වේදනාවක් ඇති වුණා. ඒ සුඛ වේදනාව ඇතිවීම දැන් උතන තණ්හාවට ඇති වුණා. ඒ තැන් නිහා වුණා. මගේ පොයින්ට් එකේ ඉන්නේ දැන් එතනදී මේ බොන වෙලාවේ එතනදී ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශය ඇතින්දී එතනදී ආපහු විඥානය. එතනදී විඥානයක් එනවා. එහෙනම් ඕල්ලේ දැන් විඥානේ මේ චක්‍රෙ දිගේ එනවනේ. ඔව් ඒ යන ගමන් දැන් ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය ඇති වෙනකොට ඒ බොන වෙලාවේදී එතනත් ආපහු විඥානයක් ගොඩ නැගෙනවා. නේද? දැන් දිවට රස දැනෙනකොට එතනදිත් විඥානයක් ඇති වෙනවනේ. ඔව්. ඔව්. නෑ නෑ. හරි හරි හරි. දැන් ඒ කියන්නේ මම මේ කතා කරන්නේ පටිච්චසමුපාද චක්‍රේ එකක්. හරිද? එතන යන අතරතුර ඒ කියන එක වෙනවා. මොකද අරක්කු ටික බොනකොට Tamante එක රසයක් නම් දැනෙන්නේ. හරිද? එතකොට මොකද වෙන්නේ? ආයෙ එකක් ඇති වෙනවා එතන. එතකොට මොකද වෙන්නේ? දිවයි රසයයි එකතු වෙලා ජීවහා විඥානය ඇති වෙලා තව පටිසමුපාද චක්‍රයක් හට ගන්නවා. ලේසි නෑ පිටුදුර. ඔබ මේ ජීවත් වෙන තප්පරයක් තප්පරයක් පාසා ඔබ කරන්නේ මතු භවයට කර්ම සකස් කරගන්න එක. මේක ලේසි නෑ. මිනිසුන්ට මේක තේරෙන්නේ නෑ. මේ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ ආනන්ද හාමුදුරනේ බුදුහාමුදුර ගැන බුදුහාමුදුරනේ පටිච්චසමුප්පාදේ නම් මට නියමයට තේරුණා ඒක හරිම සරලයි කියලා. බුදුහාමුදුර කියන මාහේවං ආනන්ද අවච. ආහ ආනන්ද එහෙම කියන්න එපා. තුන් පාරක් තියෙනවා. කියලා කියනවා මේ පටිච්චසමුප්පාද චක්‍රය නොදැනීමෙන් තමයි මේ අනන්ත මේ සත්‍ය අනන්ත වූ මේ සංසාරේ දුක් විඳින්නේ. යම් කෙනෙක් මේක අවබෝධ කරගත්තා නම් යා මේ සංසාරේ නිදහස වෙන ඒකාන්තයෙන්ම කියලා. ඒතර ඔබ හිතන්න ඔබ මේ කතා කරන කියන හැම වෙලාවකම ඔබට උපදින්නේ සංකාරය. මනෝ සංකාර, කාය සංකාර, වචී සංකාර මොකක් හරි දෙයක් නැතුව ඔබට කතා කරන්නත් බෑ. ඔබට යම හිතන්නත් බෑ, කරන්නත් බෑ. එතන ඔබ ඔය උපද්දන හැම සංකාරකින්ම විඥාන හට ගන්න. ඒ විඥානේ නවතින්නේ ඔබට අලුත් භවයක් සකස් කරන්න. අලුත් භවයක් සකස් කරන්න. අපිට හිතා ගන්න බෑ. ඉතින් ඔන්න ඔය පටිච්චසමුප්පාද චක්‍රයේ හරියාකාරව තේරුම් ගත්තා නම් තැන් දෙකක් තියෙනවා ගිලිහිලා යන්න පුළුවන්. මේ වක්‍රෙන් අයින් වෙන්න පුළුවන්. එකක් තමයි තණ්හාව අනික තමයි අවිද්‍යාව. අවිද්‍යාවෙන් අයින් වෙන නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය තමන්ට අවබෝධ වුණා නම් තමන් අවිද්‍යාවෙන් අයින් වුණා. අන්න අවිද්‍යාව නෑ දැන් දැන් සංකාර වඩන්නේ. දැන් තියෙන තිරිසුදු සිතුවිලි. ඒ පිරිසුදු සිතුවිලි කියලා කියන්නේ ඒව මොනවද? පුඤ්ඤාවි සංස්කාරات නෙමෙයි, අපුඤ්ඤාවි සංස්කාරات නෙමෙයි, ආනෙන්ජාවි සංස්කාරات නෙමෙයි. ඔන්නෝම තුනක් තියෙන සංස්කාර වලට. පුඤ්ඤාවි සංස්කාර කියලා කියන්නේ පින් සිතුවිලි. පින් කරන මන් දානයක් දෙන්න ඕනේ. ඈ මම අම්මට සලකන්න ඕනේ තාත්තට සලකන්න තාත්තට සල්ලි ටිකක් යවන්න ඕනේ. ඔය තියෙන පින්සිතුවිලි. ඊළඟට අපුඤ්ඤාපි සංස්කාර. ඒ කියන්නේ මොනවද? පව්සිතුවිලි. අරුව මරන්න ඕනේ, අරුට කොටන්න ඕනේ, අරුගේ සල්ලි ටික මං ගන්න ඕනේ, අර ස්ත්‍රිය දූෂණය කරන්න ඕනේ. ඔන්න අපුඤ්ඤාපි සංස්කාර. يعني ආනෙන්ජාපි සංස්කාර කියලා තව જાතියක් තියෙනවා. ආනෙන්ජාපි සංස්කාර කියලා කියන්නේ ධාන වඩන ඒවා. මං ධානයක් වඩන්න රූපාවචර භවයේ උප්පත්තිය ලබන්න. අන්න එතනට තණ්හාවේ තියෙනවා. එතන ඔය තුනම වැඩුවත් ඔය තුනෙන්ම යන්නේ කොතනටද? ආයි. ඕ ඔක්කොම සංකාර. ඔය සංකාර නිසා විඥාන තමයි හටගන්නේ. ඔය සංකාර වලින් කවදක්වත් චිත්තය හටගන්නේ නැහැ. එතකොට අවිද්‍යාව දුරු කරපු කෙනාට පින්සිතුවිලි පහළ වෙන්නෙත් නැහැ. පෞසිතුවිලි පහළ වෙන්නෙත් නැහැ. බ්‍රහ්ම ලෝකවල යන සිතුවිලි පහළ වෙන්නෙත් නැහැ. එයා පිරිසුදු චිත්තද ස්වභාවයක් ඇති ඇති දේ ඇති සැටියෙන් දැනෙන චිත්තද ස්වභාවයක් ඒගොල්ලන්ට තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ අන්නේ සිතුවිලි පහල කරනවා. ඒ සිතුවිල්ලෙන් පස්සේ විඥානයක් නෙමෙයි හටගන්නේ චිත්තයක්. අන්න එතකොට ඒගොල්ලන්ට පටිච්චසමුප්පාද චක්‍රේ තණ්හාවෙන් එහාට යන්නේ නැහැ කිසි දෙයක්. වේදනාවක් ඇති වෙනවා. වේදනාවක් ඇති වෙනවා. නමුත් තණ්හාවෙන් එහාට යන්නේ. ඇයි ඒ? ඒගොල්ලෝ දන්නවා මේක ඇති දෙයක් නෑ මට ඇලෙන්න කියලා. හැබැයි පින්වතුනි ඔය ගැටීම හරි ප්‍රශ්නයක්. ඔව මේ දැන් මිනිස්සු කියනවා මේ ශරීරය ගැන. හරි? මිනිස්සු ශරීරය ගැන කියන අසුබ භාවනාව කරනවා. කරලා කරලා කරලා කරලා හිතන අයියෝ මේ මහ දහජරා ශරීරයන්නේ මේකට නම් හෙන ගහන්න මේ මම මේ මුහුණු මේ ශරීරය දරාගෙන ඉන්නේ. ඈ හිතනවා. හරි මෝඩකම පිංගුදේ. එහෙම නෙමෙයි. මේකට එන්න ඕනේ අවබෝධය. තනි කරම තියෙන්නේ මේකේ අවබෝධය. එතකොට ගැටීමකුත් නැහැ, ඇලීමකුත් නැහැ. අවබෝධයට ආවදන්න. දැන් ඔබට පුළුවන් දැන් රාගික හැඟීම් වෙන එක අපි හිතමු ස්ත්‍රියන් කෙරෙහි රාගික හැඟීම නවත්තන්න ඔබට පුළුවන් ස්ත්‍රියන්ට වෛර කරන්න. හරිද නැද්ද? හ්ම් හොඳ කුණුහරුපෙන් බැලවැන හිතින් ඉන්න කුණුහරුපෙන් බැලමල මොගේ. හරි එතකොට ඔබට කාගේ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඔබ ඊට වඩා පවක් නෙමෙයිද කරගන්නේ. ඇයි ඔබ ඔබ දැන් ඉන්නේ මොකෙන්ද? දේශයෙන් රාගය යටපත් කරන්න කියලා හිතාගෙන මුළු දවසම දේශයෙන් ඉන්න. මාය. ද්වේෂයෙන්. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ. හරි? එතකොට එතකොට රාගේ රාගේ යටපත් කරන්න කියලා ද්වේෂයෙන් ඉන්නවා. ද්වේෂය යටපත් කරන්න කියලා රාගෙන් ඉන්නවා. ඕක නෙමෙයි වෙන්න ඕනේ. ඔය දෙකම අවබෝධ කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය හරියාකාරව අවබෝධ කරගත්තා නම් ඔය රාගය කියන එකත් යටපත් වෙලා යටපත් වෙලා කියන්නේ සහ මුලින්ම නැති වෙලා යනවා ද්වේෂය කියන එකත් සහ මුලින්ම නැති වෙලා යනවා අන්න එතනටයි අපි එන්න ඕනේ සතාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ඔන්න ඔතනට එන්න එකක් එකක් යටපත් කරගෙන අනික තියාගන්න අනික යටපත් කරගෙන අනික තියාගන්න නෙමෙයි. ඒක නිසා හරියාකාරව අවබෝධ කරන්නේ අවබෝධයෙන් නැති කළා නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ වෙනකොට තමයි අවබෝධයෙන් මොක නැති වෙලා යනවා. ඒකයි වෙන්න ඕනේ. පටිච්චසමුප්පාදය කියන්නේ හරියාකාරව හිත පිටව ගත්තා නම් හැමතිස්සෙම ඒ ගැන ඔළුවේ තියාගන්න. Taman කාට හරි දානයක් දෙනකොට Tamanට මොනවා හරි දෙයක් ඇති වෙනකොට. බල්ලෙක් දිහා දැක්කහම, සිංහෙක් දිහා දැක්කහම, මොකෙක් හරකෙක් දිහා දැක්කහම, පෙරේතෙක් දිහා දැක්කහම, ඈ පෙරේතෙක් දිහා දැක්කහම මේ පෙරේතයා ගැන සීකල බලන්න ටක් ගාලා. പ്രേත කියන කියන්නේ මොකද්ද? පරේ අත. ඒ කියන්නේ මොකද්ද? Tamanට දෙයක් කරන්න පුළුවන්කම දීදී ඒක අනුන් ලවා කරවගත්තේ උන්ට තමයි ඔය പ്രേතාත්මල උපදින්න ගිහිල්ලා. Tamanට හොඳටම කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක අනිත් එක අලව කරව ගන්නවා. හ්ම්? අසනීප හැදිලා කියලා කියනවා. අසනීප හැදිලා ඔන්න ගෙදර බුදියගෙන ඉන්නවා. හොඳටම පුළුවන් ගිහිල්ලා බත් ටිකක් බෙදාගෙන එන්න. කෑ ගහලා කියන අම්මේ මට අසනීප නිසා මට බත් බෙදා ගන්න බෑ අම්ම බෙදලා දෙන්න. අන්න මොකද වෙන්නේ? කෙලිම പ്രേත සංකාර හටගත්තා. Tamanට කරන්න පුළුවන්කම දෙදී Taman අනුන් ලව්ව ඒ දේ කරව ගන්නවා. പ്രേත සංකාරය. එතකොට මොකද වෙන්නේ? ওই പ്രേත සංකාරය වඩන කෙනාට പ്രേත විඥානය හටගන්නේ. එතකොට එයා මේ പ്രേත විඥාණයට ඇලුම් කරනවා නේද? ඈ? මේ දේවල් නැවත නැවත කරගන්න ඇලුම් කරනවා එයා. එතකොට එයාට මොකද වෙන්නේ? එතනින් එයා പ്രേත සංකාරය වැඩුවා. പ്രേත සංකාරයට පස්සේ പ്രേත ඒ නාම රූප. නාම රූප පස්සේ යා සලායතන. ඔන්න එයා දැන් ඒ අර ඒ ක්‍රියාවලිය කළා. මුලින්ම හිතට එන එකනේ කරන්නේ. එයාට මුලින්ම එනවා මම්මට කියලා බත් ටිකක් බෙදා ගන්නවා. එයා දන්නේ නැහැ මේක പ്രേත සංකාරයක් කියලා. പ്രേත සංකාරය බව හරියට අවබෝධ වෙනවා නම් කවුරු පෙරිත වෙන්න කැමති නැහැ නේද? හොඳ නැද්ද? ඒගොල්ලෝ දන්නේ මේක പ്രേත සංඛාරය කියලා. ඒකයි කියන්නේ අසුතවා පෘථග්ජනෝ. පෘථග්ජන මිනිස්සු අතින් ඕවා වෙන්නේ. ඇයි ඒ ධර්මයේ ශ්‍රවණය කළා නැහැ. ධර්මයේ ශ්‍රවණය කළා නම් Tamanට ක්‍රියාවක් කරන්න පුළුවන්කම තියදී කවදාකවත් අනුන්ලව ඒක කරවන්නේ නැහැ. Tamanට කරන්න බැරි නම් ප්‍රශ්නයක් නැහැ. Tamanට කරන්න පුළුවන්කම තියදී අනුන්ලව ඒක කළා කියලා කියන්නේ ඒක මහා ඒක പ്രേත සංඛාරයක්. එතකොට මොකද වෙන්නේ දැන්? අන්න අර പ്രേත සංඛාය പ്രേත සිතුවිල්ල පහළ වුණා. අම්මලව බත්තියක් බෙදා ගන්න ඕනේ. හ්ම් ඊළඟට මොකද වෙන්නේ? ඒකට අදාළ විඥානය හටගත්තා. සිතුවේ සිත හටගත්තා. ඊට පස්සේ ඒ සිතත් එක්ක බැඳිලා ගිය දේවල් මතක් වුණා. දැන් නැත්තම් මම මේක අනේ උඩට විතර බහැලා පල්ලයට යන්නත් ඕනි. ඈ බත් බෙදන්න ඕනේ, පිංගම් හොදන්න ඕනේ. ඈ ඒ මොකුත් නැහැ. දැන් මම කිව්ව ගමන් අම්මා ඇවිල්ලා අම්මා මට අසනීප නිසා අම්මා ඇවිල්ලා ඔක්කොම කරලා දෙනවා. අන්න ඒකට එතනට ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා නාම රූප පත්‍ය සලායතන. ඔන්න ඔයා වැඩේ කළා දැන්. ඒ වැඩේ කළාට පස්සේ මොකද උනේ? ඒකට ස්පර්ශය ලැබුවා. හරිද? ඒ ස්පර්ශ කියන්නේ පස්සපච්චය වේදනා. ඊට පස්සේ ඔන්න ඒකෙන් දැන් ඔබට බොහොම සතුටක් දැනෙන හිතට. හරි. දැන් අන්න වැඩේ කරගන්න හරි. අන්න අම්මලව මේක කළා දැන් හරි සතුටුයි. දැන් ඔය ඔය සතුටත් කෙරෙහි හිත බැඳිලා යනවා. නැවත නැවත නැවත නැවත නැවත නැවතත් අම්මලව ඕක කරගැනීමේ ආසාව පහළ වෙනවා. අම්මලව හෝ කවුරු ලව හරි කරගන්න. හස්බන්ඩ් ලව හෝ වයිෆ් ලව හෝ කරගන්න. ඕක පහළ වුණාට පස්සේ ඕකත් එක්ක හිත බැඳිලා යනවා. අර പ്രേත සංකාරයත් එක්ක හිත බැඳිලා ගියා. දැන් මොකද වෙන්නේ? ඈ අර අර වේදනාවෙන් හිත බැඳිලා ගියා උපාදාන උනායි. උපාදාන උනා කියලා කියන්නේ තදින් බැඳිලා ගියා ඒකත් එක්ක. ඒකත් එක්ක බැඳිලා ගියාට පස්සේ අන්න ප්‍රේත භවයකට උරුමකම් කියනවාද? දැන් ප්‍රේත භවයකින් ප්‍රේත භවය තියෙන්නේ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ප්‍රේත භවය පෙරෙනවා ප්‍රේත જાතියට. පෙරේතෙක් කියලා ඉපදුණා. පෙරේතෙක් කියලා ඉපදිලා අනුන්ගේ විනෙන් පෝෂණය වෙන්න පටන් ගන්න තරම් හත්තරපත් වෙනවා. තව පින් කරලා තියුණොත්. නැත්තම් ඒකත් නැහැ. අනුන් ලව්වා කරගත්ත දේ අන්තිමට අනුන්ගෙන් දෙන දෙයකින්ම තමයි යැපෙන්න පුළුවන්කම තියෙන්නේ. දැක්කද? පරේ යත പ്രേත. අනුන් දුන්නොත් විතරයි කරගන්න පුළුවන්. Tamanට කිසි කරන්න කිසි දෙයක් නැහැ. ඔය මරණාසන්න සිතුවිල්ල ගැන කතා කරනත් මේක හරි ප්‍රබල දෙයක්. හරිද? හැබැයි අමතක කරන්න බෑ මෙන්න මේ දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මරණාසන්න චිත්ත වීදි හරි ප්‍රබලයි කියලා. හරිද? මරණාසන්න චිත්ත වීදි අනිත් චිත්ත වීදින්ට වඩා ප්‍රබලයි. හරි? එතකොට මරණ මංචකයේදී අපිට ඇති වෙන්න සිත තියෙනවනේ. ඔය සිත ඇති වෙන්න ඒක ෂණිකව ඇති වෙන දෙයක් නෙමෙයි. ඔය සිත ඇති වෙන්න බලපාන හේතු තියෙනවා. දැන් අපි ගොඩාක්ම පව් කරලා පව් කරලා පව් කරලා පව් කරලා පව් කරලා කෙනෙක් නම් අන්තිම මොහොතේදී පින්සිතු විල්ලක් පහළ වෙන තියෙන සම්භාවිතාව මොකක්ද? ගොඩක් අඩු සම්භාවිතාවක් නේ තියෙන්නේ. නේද? නමුත් අපි ගොඩක් පින් කරගත්තා එන අන්තිම මොහොතේ පෞසිතවිල්ලක් පහළ වෙන්නත් යන්නේ තියෙන්නේ බොහොම අඩු සම්භාවිතාව. නමුත් චුතිදිත්‍ය තමයි ප්‍රතිසන්දිය වෙන්නේ. හේතුව තමයි මේ සිත් પરම්පරාව එකිනෙකට එකිනෙකට බැඳිලා තියෙන්නේ. ඒ සිත් પરම්පරාව මම ඕගොල්ලන්ට දවසකුත් කිව්වා වගේ සිත් પરම්පරාව කියන අර පොඩි කාලේ අපි දන්වැල් හැදුවා මතකද වෙසක් කාලේට. ඒකේ මේ පැත්තට දැම්ම රතු පාට වළලු ටිකක්. එතනින් පස්සේ කොළ පාට ටිකක්. එතනින් පස්සේ නිල් පාට ටිකක්. එතනින් පස්සේ සුදු පාට ටිකක් දැම්ම මතකද? එතකොට මේ වළලු ටිකේ මේ ටික ඔක්කොම රතු පාට නම්. ඒ තමයි ඔබගේ මනුස්ස භවය. එතකොට ඔබගේ මනුස්ස භවය ඇවිල්ලා මේ රතු පාට එකයි මෙතන කොළ පාට එකයි දෙක එකතු වෙන තැනක් තියෙනවා. ඔන්න ඕක තමයි චුතිචිත්තිය කියලා කියන්නේ. මේක තමයි චුතිචිත්තිය මේක තමයි ප්‍රතිසන්දිය. එතකොට චුතිචිත්තිය ප්‍රතිසන්දිය එකට බැඳිලා තියෙන්නේ. එතකොට මෙච්චර කල් හිටිය ඔබ මනුස්සයෙක් කියලා දැන් ඔබ බල්ලෙක් වෙන්න යන්නේ. එතකොට ඔබ අර මනුස්සයාගේ අන්තිමට පහළ වෙච්ච සිත තමයි එතනින් එහාට පටන් ගන්නේ. පින්වදනි ඔය මේ මේ මේ උපත කියලා කියන්නේ මේක නෙමෙයි උපත. ඔබ මේ උපත හිතාගෙන ඉන්න කාලේ ඔබට මේක අවබෝධ වෙන්නේ. මේක නෙමෙයි උපත. මේකට කියන්නේ මොකද්ද? මේ සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරනවා මේ සත්‍ය විභංග සූත්‍රයේදී ಜಾතිය ගැන. කතමං චෞසෝ ಜಾති. මොකද්ද මේ මේ ආස්මත්නි ಜಾතිය කියන්නේ? යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ. ಜಾති සංජාති ඔක්칸ති අබිනිබ්බත්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ. අයං උච්චතාවසෝ ಜಾති. ඒ කියන්නේ මොකද්ද? ಜಾති සංජාති ඔක්කන්ති අබිනිබ්බති. මේ මේ එන්න යන්නේ අබිනිබ්බති. ඔය එන්න යන්නේ ಜಾතිය නෙමෙයි. ඔය ඕල්රෙඩි ಜಾතිකේ තමයි ඇවිල්ලා තියෙන්නේ. සංජාතිකයා තමයි මෞකුසට බහැගන්නේ. ඔය මෞකුසට බහිනවට කියන්නේ ඔක්කන්ති වෙනවා. ගන්ධබ්බා ඔක්කන්ති හොಂತಿ. අන්න ගන්ධබ්බයා මෞකුසට බහැගන්නවා. එතකොට මෞ ගන්ධබ්බයා කියලා කියන්නේ ඕල්රෙඩි ඉපදිච්ච එක්කෙනෙක්. එයාට ආයි ඉපදෙන්න දෙයක් නැහැ. එයා මොකද උනේ? අර මේ මේ ආපු දන්වැලේ මේ පුරුකෙන් පස්සේ මේ පුරුකට පැන්නා. ඒ පයින්නකොට එයා තීරණය වෙලා ඉවරයි එයා මොකද කියලා. බය ඕකට බය වෙන්න දෙයක් නැහැ මොකද මේ මේ මේ ලෝකේ තියෙනනේ මේ කර්ම නියාමයේ කියලා එකක් බීජ නියාමයේ කියලා එකක් ධම්ම නියාමයේ බීජ නියාමයට අනුව ඕකට බහින්නේ නැහැ බල්ලෙක්ව දැක්කා. ඕකට බහින්නේ මනුස්ස කුසකට බහින්නේ නැහැ බල්ලෙක්ව දැක්කා. බහින්නේ අනිවාර්යෙන්ම මනුස්ස ගන්ධබ්බෙන්ම තමයි. හැබැයි එයා බහිනකොට එයා ඔල්රෙඩි ඉපදිලා. ඒ ඉපදිච්ච එක්කෙනා තමයි අර සංජාතිකයා තමයි අතුරට බහින්නේ. ඒ අතුරට බහැලා තමයි ඊට පස්සේ ඒක හරියට එදා මම කියලා දුන්නා වගේ මොකද්ද? කොකිස් අච්චුවේ කතාව. ලංකා අපි කොකිස් උයනවා දැකලා තියෙනවද? නේද? කොකිස් අච්චු සමනලයා වගේ තියෙනවා. මල වගේ තියෙනවා. එක එක જાතියේ කොකිස් අච්චු තියෙනවා. ඔය මොන කොකිස් අච්චුව අර මේකට දාලා ඔය තියෙන ද්‍රාවණයට දැම්මහම මෙහෙම කොකිස් අච්චුව මොකද වෙන්නේ? ඒ කොකිස් අච්චුවේ හැඩයට තමයි අර කියන අර ටික බැඳෙන්නේ ඒකේ. අන්න ඒ වගේ තමයි ඔය ශුක්‍රාණුවයි ඩිම්බයයි එතනින් එහාට වැඩෙන්න ගන්න කාට අනුවද? අර මව්කුසට බහැප්පෙකාගේ හැඩයට අනුව. ඒ මව්කුසට බැස්සේ බල්ලෙක් නම් ඒ බල්ලා ගැටේට අනුව තමයි හැදෙන්නේ. ඒක නිසා තමයි බැල්ලියන්ට බලු පැට උපදින්නේ. මොකද ඒ කුසට බහින්නේ මොකද? බලු ගන්ධබ්බේ බහින්නේ. එතන එයාට අනුව තමයි අර කියන මාංශය හටගන්නේ. ආහාරද ශරීරය. ඔය ඉන්න ඔය ඔය බහින ගන්ධබ්බයට ආහාරද ශරීරයක් නැහැ. ඒතුළු ශරීර ටික තියෙනවා. අපි චතුජ කායිකයෝ. අපිට තියෙනවා ශරීර හතරක්. ඒ ශරීර හතරෙන් තුනක් ඇතුව තමයි එයා එන්නේ. හතරවෙනි ශරීරය තමයි ඔයාගෙන් බලාගෙන ඉන්නේ. මිනිස්සෙක් කියලා හිටපු කෙනෙක් එයාට සත්ත ඊළඟ ප්‍රතිජිත්ය අනුව ඉපදෙන්න තියෙන තැන ඒ සත්ත එහෙම තැනක් න ะ. එයාගේ තව මේ ප්‍රතිජිත්යෙන් මෙයා ඒ ඒ කියන්නේ බල්ලෙක් කියලා ගංගබ්බ පැනට යන්නේ එහෙම වෙලා. ඔව් ඕල්රෙඩි ඩු. ඒ කියන්නේ මේ මේ අර රතු පාට තියෙන වලලු ටික තියෙනවනේ. ඔය රතු පාට තියෙන වලලු ටික කියන්නේ යා මිනිස්සෙක් කියලා ඉන්නවා දැන්. ඒ ඉන්නකොට ඉතින් අරගෙන පටිච්ච සමුප්පාද චක්‍රය දැන් වැඩ කරනවා යාට හොගාලා. එයා බලු වැඩ කර කර බලු වැඩ කර කර දැන් ආවා. අන්තිම මොහොතේදී මොකද වෙන්නේ? අර අවසාන චිත්ත වීදියට එකතු වෙන අර අර බලු වැඩේ. මොකක් හරි කරපෑවා. ඒකට කියනවා කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. ඔය තුනෙන් මොකක් හරි එකක් බලපාන අන්තිම මොහොතේදී. එයා කරපු මොකක් හරි බලු ක්‍රියාවක එක්ක ක්‍රියාව කරපු දේ මතක් වෙනවා එයාට. එහෙම නැත්නම් ඒ බලු ක්‍රියාව කරන්න යූස් කරපු මොකක් හරි ආයුධයක් හරි මොකක් හරි එකක් මතක් වෙනවා. එහෙම නැත්නම් ඒ කරපු දේ නිසා ඊළඟ ආත්මය බල්ලෙක් වෙනවා. අන්නේ බල්ලන්ගේ මොකක් හරි එකක් යාට පේන්න ගන්නවා. ඒ තුනෙන්ම වෙන්නේ මොකද්ද? අර බහාලු ක්‍රියාව තමයි එතන එම්බෝස් වෙලා ඉන්නේ එළියට. අන්න එතනට ආවට පස්සේ මොකද වෙන්නේ? අර අවසාන චිත්තය මෙතනින් ආරම්භක චිත්තයක් පටන් ගන්න හදන්නේ. එතකොට මේ අවසානයේ ඇති වෙන චිත්තය කෙලින්ම අර බලු චිත්තයක් ඇති ඒක නිසා කෙලින්ම ප්‍රතිසන්දි ඇති වෙන්නේ බල්ලෙක් කියලා. එතකොට මේ බල්ලෙක් කියලා ප්‍රතිසන්දි තුනම යා බලු ගන්ධබ්බය නැහැ. දැන් බල්ලෙක් කියලා ඒ කියන්නේ බල්ලෙක් කියලා මව් කුසෙන් ආවේ නැහැ තාම. එයා බලු ගන්ධබ්බය. එතකොට යා චිත්තද ශරීරයක් තියෙනවා, කර්මද ශරීරයක් තියෙනවා, හිතුද ශරීරයක් තියෙනවා. නමුත් දැන් තාම නැත්තේ මොකද්ද? ආහාරද ශරීරය. අර ඝන ශරීරය නැහැ. එතකොට එයා මොකද කරන්නේ? එයා බලනවා එයාට එයාට බලන්න දෙයක් නැහැ. එයාට සුදුසු තැන එයා ගිහින් උපදිනවා. ඔය ගන්ධබ්බයන් බුදුහාමුදුරුවෝ කියන්නේ කෙලින්ම මොකද්ද? සුලඟට අහුවෙච්ච පරණලා පතක් වගේ. පරණලා පතක් කියන අර වේලිලා වේලිලා වේලිලා කියලා දැල විතර කිතුරු වෙච්ච කොළ තියෙන්නේ. ඒක හුලඟට අහුවනාට පස්සේ කොහෙද යන්නේ? හිතා ගන්න පුළුවන් යන්නේ දිය හුලඟ හමන්නේ කොහෙද ඌ යනවා හෙට. එහෙම නේද? ඒ කොලේ හෙට ගහගෙන යනවා. ඒ වගේ තමයි මෙතන. ඒ ගන්ධබ්බය කර්මානුරූපව ඔය ඉන්න තැන උපදින තැනට යනවා. ඒ කොහෙ මෙහෙ ඉන්න එකක් සමහරට යයි මේ මේ අයිස්ලන්තේ ගිහිල්ලා උපදින්න දන්නේ. ඒක කරන් දෙන්නේ. එතකොට එයා එතනට යනවා. එතකොට බලන්න චුතිචිත්තය ප්‍රතිසන්දිය කියන එක අතර තියෙන වෙනස. නමුත් මේක හොඳට මතක තියාගන්න චුතිචිත්තයක් වෙන්න, චුතියක් සිද්ධ වෙන්න ඒකාන්තයෙන්ම මකක් වෙන්න ඕනේද? කර්මක්ෂය මරණයක් සිද්ධ වෙන්න ඕනේ. කර්මක්ෂය මරණයක් සිදුුනේ නැත්නම් කවදාකවත් එතන චුතියක් හටගන්නේ. ඒ කියන්නේ මොකද්ද? මිනිස්සෙක් මේ වෙලාව ඉපදුනොත් එයායි එතන චුතියක් නැහැ. ඕන්න ඔතන ටිකක් බැලෑරුම් තැනක් අහගන්න. මෙතන යනවා දැන් මිනිස්ස දැන් රතුපාර රතුපාට යනවා. ඕන්න මෙතනින් මොකද උනේ? එයාගේ ආයුෂ කෙලවර වුණා. ආයුෂ කෙලවර වුණාට තාම එයාගේ කර්මය කෙලවර වෙලා නැහැ. එයාට තාමත් මිනිස්සෙක් විදිහට ඉන්න පුළුවන්. ඔය කර්මයේ කර්ම વિશે අචින්තයයි. තථාගතයන් වහන්සේට විතරයි මේක තේරුම් ගන්න පුළුවන්. හරියට දේ මේ කරගන්න පුළුවන්. නමුත් යම් ප්‍රමාණයකට අපිට කතා කළ හැකි එක. අපිට මරණ જાති හතරක් තියෙනවා. ආයුක්ෂය මරණය, කර්මක්ෂය මරණය, උභයක්ෂය මරණය, උපච්ඡේදක මරණ කියලා. ඒතර ආයුක්ෂය මරණය කියලා කියන්නේ ආයුෂ ඡය වීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. අපි දන්නේ හැබැයි අපි මැරෙන්නේ කොයි විදිහෙද කියලා. ඒක අපිට හිතා ගන්න බෑ. ඒක තථාගතයන් වහන්සේට ගෝචර වූ දෙයක්. කර්මක්ෂය මරණය කියලා තව જાතියක් තියෙනවා. අපි ওই දෙකම උභයක්ෂය කියන ওই දෙකම උපච්ඡේද කියලා කියන හදිසිය සිද්ධ වෙන දේවල්. එතකොට අපි ගමුකෝ ඔය තුන් පළවෙනි තුන. එතකොට පළවෙනි තුන ගත්තට පස්සේ මේ අපි යනවා දැන් මේ අර දන්වැලි රතු පාට පුරුක් ටික දිගේ යන කියන්නේ මනුසාත්මයක් ලබාගෙන යන්නේ. ඔය යනකොට අපිට සිද්ධ වෙනවා ආයුක්ෂය මරණය. ආයුෂය ෂය වුණා අපි. ගෙනාපු ආයුෂය ඉවරයි. දැන් ආයුෂ ෂය වුණා. නමුත් අපිට තාම කර්මයේ ෂය වුණේ කර්මයේ ෂය වුණේ නැහැ කියලා කියන්නේ අපිට තාමත් මිනිස්සෙක් විදිහට ඉන්න පුළුවන්. අන්න එතනින්ද චුතියක් සිද්ධ වෙන්නේ නැහැ පින්නත. නමුත් අපිට කර්මක්ෂය මරණයක් සිද්ධ වුණා නම් දැන් මොකද වෙන්නේ? කර්මක්ෂය මරණයක් සිද්ධ වුණා නම් එයාට තවදුරටත් මිනිසෙක් විතර ඉන්න පුළුවන්ද? බෑ. අන්න එයා චුත වෙනවා. චුත වෙච්ච ගමන් ආයි මොකද වෙන්නේ? මේ ටිකපත් වෙලා ටුක් ගාලා මෙතනින් හට ගන්නවා කාවද? අර කියන බල්ලව. හෝ මොකා හරි කා පෙරේතයව හරි කාවා. එතනින් එහාට යන්නේ සම්පූර්ණයෙන්ම මොනවද? പ്രേත දංගල නැත්තම් බලු දංගල යන්නේ දැන්. ඒ දංගල දිගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහින් හරි අමාරුයි ওই දංගලෙන් ගොඩට එන්න. මනුස්ස දංගල කෙටි වෙන්න පුළුවන්. නමුත් බලු දංගලකට આવොත් මේක හරි දිගයි. ප්‍රේත දංගලකට තවත් දිගයි. ඉතින් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කොතන හරි තැනකදී